ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති ආව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති තී සදා බුද්ධ සම්පන්න කරනත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා අපේ සසර ජීවිතය සූපත් කරගන්න අපේ මානසිකාරය નિවරදිව සකස් කරගෙන ලෝකයේ ඇත්ත తত্ত্বය Tamanගේ මනසට අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ලෝකයේ ඇත්ත తত্ত্বය Tamanගේ තුලින් අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. නපුරු වචන කිව්වනම් ඒ දුක නැති කරගන්න අපි මොකද කරන්න හදන්නේ? එයාගේ කටෙන් කරුණාවන්ත වචන කියව ගන්න අවශ්‍ය කරන සියලු උපක්‍රම යොදනවා. නේද? මොන හරි වෙනස් වුණා නම් දුකක් ඇති වුණා නම් යමක් වෙනස් වෙච්ච හින්දා අපි ඔක්කොම කරන්න හදන්නේ මොකද්ද? නේද වෙනස් වෙච්ච දේ තිබ්බ විදිහට හදාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. දැන් හරියට දන්නේ නැහැ හැම කරලා. අවුරුදු කොච්චරද දැන්? ඒ ක්‍රමයට හරියනවා නම් හරියනවා තමයි ඒ ක්‍රමයට. කොයි වගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපි පින්නත් මේ ඒ ක්‍රමේ හරියට නිකන් කුෂ්ඨ රෝගයක් කසනකොට ඇතිවන කසන එකේ විසඳුම හොයාගන්න නේද කුෂ්ඨ රෝගයක් හැදිලා කසනවා ඒ කසනකොට දරා ගන්න බෑ දුකයි ඒ දුක නැති කරගන්න අපි මොකද කරන්නේ අපි නම් කසන ගමන් බෙහෙත් හොයන්න යනවා හැබැයි සුනකයා එයාට බෙහෙත් හොයාගන්න ඕන කියලා අදහසක්වත් එන්නේ නැහැ ඒ වගේ මේ හිතේ මහා පීඩාවක් නැති වෙනවා ඒක කැසීමක් වගේ හරියට නිකන්. එතකොට අර නුවණ තියෙන තැනත්තා මොකද කරන්නේ? ඒකට తాවකාලික බෙහෙත තමයි දැන් බලන්න ඕන නම් බලන්න යන එක. ඒක වෙනම කතන්දරයක්. නමුත් ඒක ස්ථිර සඳුමක්ද? නෑ ඊළඟ දවසෙත් ආය යන්න වෙනවා. ඊළඟ දවසෙත් යන්න වෙනවා. අන්න ඒක නැති කරගන්න අපි මොකද කරන්න ඕනේ? මේ හිත වෙනස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. තුන් ලෝකයක් සනසාවදාලා වූ ධර්මය කියලා ධර්මයේ සඳහන් වෙනවා. නේද? මම මේ අතන්ට ගියේ දවසේ මතක් කරා නම් තවත් මතක් කරන්නම් අපි බලාපොරොත්තු වී යුත්තේ මේකයි කියලා. අපි මොකක් හරි කර්මාන්තශාලාවක වැඩ කරනවා. වැඩ කරන වෙලාවක ඒ කර්මාන්තශාලාවේ තියෙන මොකක් හරි උපකරණයකට මැෂින් එකකට අපේ අත කැපෙනවා. මැෂින් එකත් එක තරහ යනවාද? ඒ මැෂින් එකත් එක තරහ යනවාද? මගේ අත කැපුණා සම්පූර්ණයෙන්ම කැපුණා කියන්නේ මැෂින් එකත් එක්ක තරහ යනවාද? නෑ කොහොමත්ම නෑ. ඉතින් මැෂින් එකනේ අප කැපුවේ. ඒකට තිබ්බනේ මගේ අත අහු වෙනකොට නවත්තන්න. නෑ ඒක මොකක්වත් දන්නේ නෑ. එතන තිබුණේ මොකද්ද? ක්‍රියාකාරීත්වයක් තිබුණා. ඒකට කරන්ට් එක දාලා තිබුණා. ඒකේ මොකක් හරි වැඩ පිළිවෙලක් තිබුණා. ඒක සකස් කරලා තියෙන විදිහක් වෙනවා. ඒකේ අත් කැපුණත් කකුල් කැපුණත් නේද? මොනවා කැපුණත් මැෂින් එකට වගේ වගක් නැහැ. එයා ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ආන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන දේ ක්‍රියාත්මක වෙනවා. හේතු සහිත ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒකින්ද ඒක ක්‍රියාත්මක භාවයට යනවා. එහෙම නේද? එහෙම නේද? ඒක සත්වයේ පුද්ගලයේ ජීවියේ නෙවෙයි ක්‍රියාකාරීත්වයක්. ආන් ඒක හින්දා අපිට මේ මැෂින් එකත් එක්ක තරහ යන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. නේද? කවදා හරි අපි තේරුම් ගත්තොත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන්නේ මැෂින් කියලා. කවදා හරි තේරුම් ගත්තොත්. එතන සිද්ධ වෙන කිසිම වැඩක් එයාලට අයිති නෑ කියලා තේරුම් ගත්තොත්. කවදා හරි ධර්මයේ තියෙන එක උතුම්ම අවස්ථාවක් තමයි අපි බලාපොරොත්තු වෙන අවස්ථාවක් තමයි අපි අහලා තිනවට කලින් තමන්ගේ අතපය හතර කපනකොට පවා කිසිම පීඩාවක් නැතුව එහා පැත්ත ගැන කිසිම තරහක් යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කියලා. ඉන්නත් මේ ඔන්න ඉලක්කය තමයි අපේ ඉලක්කය. මොකද්ද? එහා පැත්තෙන් සිද්ධ වෙන කිසිම දෙයක් හින්දාවත් තමන්ගේ හිත හෙල්ලෙන්නේවත් නැහැ කියන එකේ තේරුම යන්තම් හරි තේරුම් ගන්න පුළුවන්ද මම මේ කියන්නේ? නේද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ තරහ වැඩපවත්වා ගැනීම කියන එක තමයි මූලිකව තියෙන්නේ. නමුත් ස්ථීර විසඳුම මේක නෙවෙයි. අපි ඉස්සෙල්ලාම අපේ තියෙන තරහ මැඩපවත්ත ගන්නවා. මම ඒ පිළිබඳව ගොඩාක් දේවල් සාකච්ඡා කරා. නමුත් අපේ බලාපොරොත්තු තියෙන අන්න අර වගේ තත්ත්වයකටපත් වීම. හරි. මගේ මගේ ස්වාමියාය, මගේ දරුවෝය, මගේ ඥාතියෝය, මගේ භාර්යාවය, මගේ දෙමව්පියෝය කියලා ළඟ ඉන්න සියලු තැන්වල තියෙන්නේ ඒ ඒ විදිහට සකස් වෙච්ච ප්‍රෝග්‍රෑම් වෙච්ච යම් යම් යම් උපකරණ අරගෙන ඒවා ප්‍රෝග්‍රෑම් කරලා තමයි ආපහු දාන්නේ. එතකොට ඒ විදිහට වැඩේ කරනවා. නේද? අන්න ඒ විදිහට එක එක දේවල් අනුව සකස් වෙච්ච උපකරණ ඒවා. හරියට මැෂින් වගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ආන් ඒක හොඳට ඒක තේරුම් ගත යුතුව තියෙනවා කවදාහත් දවසක. මේක පරිපූර්ණ වශයෙන් තේරුම් ගත යුතුව තියෙනවා. දැන්ටත් අපිට බලාගත්ත හැකි. හරි? මම බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. කියනකොට අපිට ඇහෙනවා. ඇහුවද ඇහුණද? ඇහුවද ඇහුණද? ඇහුණා නේද? ඇහුණා. ඒ ඇහෙනකොට මෙතන ඉන්න ඔක්කොම පිරිසට ඇති උනේ එකමම ශ්‍රද්ධාවද? එකම ශ්‍රද්ධාවද? නෑ වෙනස්. ඒක ඇති කරගත්තද ඇති වුණාද? ඇති කරගත්තා. ඇති කරගත්තද ඇති වුණාද? ඒක ඇති වුණා. නේද? මොකද එක එක්කෙනාට වෙනස් විදිහට ඇති උනේ. ඒ ඒ මැෂින් එකේ හැටි. නේද? ඒ ඒ මැෂින් එකේ හැටි. ඒක හැදිලා තියෙන හැටි. අතීත හේතු වෙනවා. දැන් කවුරු හරි එනවා මෙතෙන්ට. මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මට දෝෂාරෝපණය කරගෙන යනවා මේ ඔක්කොම පිරිස ඉදිරියේ. මේ ඉන්න ඔකොටම තරහ යන්නේ එකම ගානට. නේද? සමහර කෙනෙක් එක්කෙනෙක් ගහන්න පයින්නවා. ඒ අතර සමහර කෙනෙක් බයින්ඩර් ඇස් වෙනවා. සමහර කෙනෙක් උපේක්ෂාවෙන් ඉන්නවා. නේද? එක එක්කෙනෙක් එක එක විදිහට හැසිරෙනවා. ඒ ඒ වගේ ක්‍රියාකාරීත්වය. හරි. අන්න ඒ එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා අපි පරිපූර්ණ වශයෙන් තෝරගත්තොත් ආන්ගේ තෝරා ගැනීමෙන්ම අපිට එහා පැත්ත ගැන පුද්ගලවාදයෙන් ඇති වෙන තරහ, ඊර්ෂියා, ක්‍රෝධ, වෛර සහ තමන්ගේ ක්‍රියාකාරීත්වය ගැන තියෙන මාන්න ආදී අයින් වෙලා යනවා. ඉතින් එවැනි ඉලක්කයකට යණ්ඩයි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන ඉන්නේ පටිච්චසම්පාද ධර්මයේ පිළිබඳව. කාංකා වේතන විසුද්ධිය පිළිබඳව. දැන් ඊයින් හිමින්තරේ අපි සූදානම් වෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට අදාළ කරුණු කීපයක් එක්ක මේක මිශ්‍ර කරගෙන සාකච්ඡා කරන්න. නමුත් මේ හැමදේටම අපිට අවශ්‍ය වෙන මූල ධර්මයක් පිළිබඳව සාකච්ඡා කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ මූල ධර්මයක් පිළිබඳව. ඉන්නත් මේ මේ කය ධාරා හතරකට බුදුරජාන් වහන්සේ බෙදනවා. මේ මේ අපේ ක්‍රියාකාරීත්වය. අපි ළඟ තියෙන ක්‍රියාකාරීත්වය. මෙතන තියෙනවා කයේ ක්‍රියාකාරීත්වය. ඒක මගේ වැඩක්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒක විතක හතරකට බෙදෙනවා ඒක විතක පහකට බෙදෙනවා අපි පහකට බෙදලා ගමුකෝ ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා එතකොට පංච උපාදානස්කන්ධයේ රූපස්කන්ධයට අදාළව මෙතන තියෙන වැඩ පිළිවෙල තමයි මගේ කය නේද? මේකේ උස දිග පළල මහත මිටි කළු සුදු ඒවා තීරණය කරේ මන්ද? කවුද දන්නේ? මන් දන්නේ නැහැ. එහෙනම් ඒක මගේ වැරද්ද? නෑ. මේ හුස්ම ගන්නවත් දන්නේ නැහැ. හුස්ම ගන්න වැඩේ මගේ වැරද්ද? ආ නෑ. ආහාර ජීර්ණ වෙන එක මගේ වැරද්ද? නෑ. ස්නායු පද්ධතිය මගේ වැරද්ද? රුධිර සංසරණය මගේ වැරද්ද? මේ මුළු කයම ගත්තොත් ඒක මගේ වැඩක්ද? නෑ. නේද? හොඳයි. මගේ හිතේ අදාළ හැඟීමක් ඉපදුන්නේ නැත්නම් මට හිනහ වෙන්න පුළුවන්ද? කියන්න බලන්න. හිනාවට අදාළ හැඟීමක් නූපදින්නොත් මට හිනහ වෙන්න පුළුවන්ද? මට නැගිටින්න පුළුවන් ධර්ම ගාන. නේද? එතකොට මට කතා කරන්න පුළුවන්ද? ඒකට අදාළ හැඟීම ඉපදුන්නේ නැත්තම්. හැඟීම් කියනවා මට ඕන ඕන වෙලාවට උපදවා ගන්න පුළුවන් ඒවාද? ආ ඉන්න පොඩ්ඩක් මට මේ වෙලාවට තරහ ටිකක් ඕන මම තරහ ටිකක් ගන්නම් කියලා මට ඕන වෙලාවට ගත්ත හැකිද? බෑ. එනකොට නාස්ති හැකිද? බෑ. එතකොට හැංගීම් මගේ වැඩක්ද? මගේ වැඩක්ද? ආ නෑ. නේද? එහෙනම් මේ හිතේ උපදින චේතනාවල් මගේ වැඩක් නෙවෙයි. ඉබේ ඉබේ නේවද? ඉබේ හැදෙනේවද? ආ ඒක හොයාගන්න ඕනේ නේද? කාගේ හරි කෙනෙක්ගේ නමක් කියනවා. මම හැමදාම කියන මේ උදාහරණය. කාගේ හරි මම ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා. එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක චේතනා. හේතු ඇතුවද නැත්නම් ඉබේමද? හේතු ඇතුව. මොනවාද හේතුව? අතීතයේ එයා ඒ පුද්ගලයා ගැන දැනගෙන තියෙන විදිහ දැනගෙන තියෙන විදිහ නේද ආන් ඒවා හේතු වෙලා එකතු වෙලා පරණ දේවල් ඔන්න දැන් මෙතන හැඟීමක් උපදිනවා ආන් ඒ හැඟීම අනුව එයා නැගිටිනවද ඉඳ ගන්නවද රවණවද හිනහ වෙනවද ඔක්කොම තීරණය වෙන්නේ හැඟීම අනුවද නැද්ද ඒ හැඟීම ඒ පුද්ගලයාට අයිති නැද්ද නේද අද දවසේ අපි අහගු නැතුව ජීවත් වෙනවා එක එක්කෙනා එක එක විදිහ. මේ අයම කියනවා නේද? ඒ ඒ අය අර කියන්නේ ගහේ කට උල් කරන්න ඕනේ කියනවා නේද? ඔය වගේ ඒවා කියනවා නේද? ආශ්‍රය පාප මිත්‍ර සේවනයේදී අපි අපේ දරුවන් යවන්නේ දරුවාගේ මිත්‍යා පාපකාරී කියලා තේරුණොත් ඉක්මනට කල්ලා දානවා අයියේ. අන්නේ මිත්‍ර පාප මිත්‍ර සේවනයේ හේතු වෙනවා නරක වෙන්න. එහෙනම් අපිට අද එන හොඳ නරක සිතුවිලි අතීත සිතුවිලි හේතුවෙන් එනවද නැද්ද? නේද? අතීතයේ ඇති වෙලා නැති වෙලා ගියව හේතුවෙන් එනවද නැද්ද? අතීතයේ ඇති වෙච්ච නැති වෙච්ච සිතුවිලි ඇතිවෙන්න අන් අයගේ මඟ පෙන්වීම හේතු නැද නැද්ද? ඉපදිච්ච දවසේ ඉඳන්. එක එක එක එක කෙනා කියලා දුන්නේ ඒවා. නැත්නම් කොහොමද හොඳ නැද කරන්නේ? හා. එහෙනම් දන්නවද ඉපදිච්ච දවසේ ඉඳන් මට ඇහිච්ච ඒවා, පෙනිච්ච ඒවා, දැනිච්ච ඒවා, ඉගෙනගත්ත ඒවා ආන්ගේ ප්‍රමාණයන් අනුව තමයි මට දැන් සිතුවිලි එන්නේ. එහෙමද නැද්ද? නේද? ආන්ගේ සිතුවිලි අනුව තමයි ඒ ඇති වෙන සිතුවිලි අනුව තමයි මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. දැන් තේරෙනවද මැෂින් එකේ විස්තරේ? නේද? එතකොට මේක මගේ වැඩක්ද? එහෙනම් නැගිටින එක, ඉඳ ගන්න එක, කන එක, බොන එක, නාන එක, ඇවිදින එක පවා යම් කිසි මෙහෙයුමක් මේක ඇතුලෙන් එන්න ඕනේ. නේද? එතකොට සිතෙන් එන සිතුවිල්ලේ මට අයිතියක් නැහැ කියලා මම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තොත් අනිත් අයටත් අනිත් අයගේ සිත්වල එන සිතුවිලි වල අයිතියක් නැහැ පින්වත්නි. එහෙම අයිතියක් තියනවා නම් Tamanට දුක උපදින වැඩ කරයිද මිනිස්සු? නේද? මත්පැන් බොයිද? හොරකම් කරයිද? තමන්ට අනුන්ට දුක් උපදින බොහෝ දේවල් කරගන්නවද නැද්ද? නේද ළමයි පාඩම් කරන්න තියෙදි බුදියයිද නේද දැකලා තියෙනවද ළමයි ළමයි කලින්ම හිතාගෙන යනවා ගෙදර මතකයිනේ පාසල් යන කාලේ නේද අද නම් ඉන්නකො මම අද නිදියන්නේ නැහැ කියලා හිතාගෙන යන්නේ නම් එහා මාර වෙනකොට වැටිලා නේද පුටුවෙන් නිදිලා ඇඳේ නැගිටින උදේ බලනකොට නේද පුටුවෙන් නිදියා වගේ මතක ඇඳට ගියා මතකවත් නැහැ අන්තිමට අඬාගෙන නැගිටිනවා සමහර අය අනේ මට පාඩම් කරගන්න බැරි වුණා කියලා ඉතින් මගේ වැඩක් නෙවෙයි හින්දා නේද මේ ක්‍රියාවලියක් මිසක්ක මගේ වැඩක් නෙයි. අන්නේ ටික ස්ථිර වශයෙන් තේරුම් ගත යුතු වෙ තියෙනවා. හරි. ඇයි අපිට මේක මගේ වැඩක් වගේ දැනෙන්නේ? එතන තමයි අපි ගොඩාක් පටල ගන්න තැන. මොකද මේ වැඩපිළිවෙලේ මගේ වගේ දැනෙන හේතුව අපි හොඳට අල්ල ගන්න ඕනේ ඒක. තේරුම් ගන්න ඕනේ. ඇයි අපිට මගේ වගේ දැනෙන්නේ? මම දන්නේ නැහැ කොච්චර තේරෙයිද කියලා මට තේරෙන හැටි මම කියන්නම්. නේද? මේ පල්ලෙහාට ගලන ගඟක් තියෙනවා. ගැලීම කොහෙටද? පල්ලෙහාට. මම ඒකට කොටයක් දානවා. දැන් ඒ තමයි මේ ස්වභාව ධර්මයේ තුල තියෙන නීතියක් තමයි පල්ලෙහාට ගලන එකට කොටයක් දැම්මොත් ඒකත් එක්ක පල්ලෙහාට යනවා. මම අදාළ තැනින් කාට හරි ගන්න කියනවා මේ කොටේ. ආ දැන් ගත ගැන කිලෝමීටර් දෙකක් ඇහෙන් කවුරුහරි ගත්තා. දැන් මට කියන්න මට කියන්න පුළුවන් නේද මේ කොටේ ඔතෙන්ට එව්වේ මං කියලා. ඒක වැරද්දක් නෑ. ඇයි මන්නේ ඉතින් අරකපල්ල හැරදන්නේ? නේද? කොහොමද මං ඒක කරේ? කොහොමද ඒක උනේ? මට උඩට කොටයක් යවන්න තියාගෙන තියෙද්දි මං පල්ලේ හැරදම්ම නම් උඩ යයිද? නෑ. ඒක ධර්මයට ස්වභාව ධර්මයට විරුද්ධ ක්‍රමයක්. මේ ස්වභාව ධර්මයේ නීතියක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නීතියට අනුව තමයි අපේ මේ ඔක්කොම වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. හරියට පල්ලෙහාට ගලන ගඟ වගේ. එතන කයට අදාළ නීතියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔන්න අපි හිතමුකෝ මොනවාරි කන දේවල් හැටියට දැන් ඌෂ්ණ දේවල් කෑවොත් ඌෂ්ණය හැදෙනවා. එහෙනම් මම ඌෂ්ණය හදා ගන්න ඕන නම් මොකද කරන්න ඕන? ඌෂ්ණ දේවල් කන්න ඕනේ. සීතල දේවල් කාපුවාම ශරීරයට සීත ස්වභාවයක් ඇති වෙනවා. අන්න බලන්න ඒක තමයි පල්ලෙහාට ගලන ගඟ වගේ. කෙනෙකුට හොඳ සිතුවිලි ඇති කරවන්න කියලා මම මොකද කරන්න ඕන? දර මැජික් පොල්ලෙන් ගහලා ඇති කරනවා වගේ මට කරන්න බෑ. මට කළ හැකිව තියෙන මොකද්ද? හොඳ ඒවා කියනවා මම. හරියට කොටේ අර ගඟේ පල්ලෙහාට දානවා වගේ. හොඳ ඒවා කිව්වොත් එයාගේ ඒ හොඳ ඒවා ඇහිලා එයාට සිතුවිලි පහළ වෙනවා. බලන්න කෙනෙක්ගේ කියන ආකාරයට. මම හොඳ ඒවා කියනවා. දැන් මේ දැන් මේ මම හොඳ ඒවානේ කියන්නේ. මේවා මෙයාට අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඇතනෙන් නම් මේක මැදින් එකක් වගේ නේනම් කියලා ඔන්න අන්න ඒ අහගත්තේවා හේතු වෙලා සිතුවිලි පහළ වෙනවා. හරිද? එතකොට මම හිතනවා මේකට සිතුවිලි පහළ කරෙව්වේ මම කියලා. ආගේ විදිහට තමයි මෙතන මමත්වය හැදෙන්නේ මගේ ළඟ. හරි. ඕක ක්‍රියාවලියක්. ඕක පල්ලෙහාට ගලන ගඟ. මම මොකද කරේ? කොටේ දැම්ම ගඟට. හරි. එතකොට අර කිලෝමීටර් දෙකක් විතර අරක ගියා. ඇයි? ඕකේ ධාරාව තියෙන පැත්තට මම තල්ලු දානවා. අපි අපේ දරුවෝ මම මගේ ශරීරයත් සකස් කරගන්න උත්සාහය ගන්නවා. නේද? ආහාර අඩුවෙන් අරගෙන මම මොකද කරන්නේ? හේතු කරගන්නවා ශරීරය. හරි. සමහර අය හැබැයි ඉතින් මේක හරි ප්‍රශ්න වෙන්නේ. සමහර අය ආහාර අඩුවෙන් ගත්තට කෙට්ටු වෙන්නම නෑ. නේද? සමහර අය කෙට්ටු වෙන ආහාර වැඩියෙන් අරගෙන මහත් කරගන්නවා ශරීරය. සමහර අය කොච්චර කෑවත් අට්ටික සංඥාවෙන් නම් අඩුවක් නැහැ. එතකොට මොකද එක හේතුවක් විතරයි ඒ. ශරීරය සකස් වෙන්න හේතු හතරක් තියෙනවා. මොනවාද? ආහාරය, කර්මය, චිත්තය, ඍතුව කියලා. ඉතින් ඒක තමයි. ඒ එක එක දේවල් අර ඒ ධාරාවට අනුකූලව අපේ අතින් සිද්ධ වෙනකොට ඒක වෙනවා. වෙනකොටත් හිතනවා මම ඒක කරා කියලා. මම ඒක කරා. ඒක මගේ වැඩක්. මගේ වැඩක්. මෙයාව සකස් කරේ මමයි. මෙයාව සකස් කරේ මමයි කියලා වැරදි අවබෝධයකට එනවා. හරිද? අන්න ඒ වැරදි අවබෝධයකට එන්නේ අර ගලන පැත්තට පොහොරක් වැටෙනවා අපි අතින්. මට කොටේ පල්ලෙහාට යවන්න ඕන වුණා. මම යව්වේ නෑ. පල්ලෙහාට යන ගඟට මම කොටේ දැම්මා. දාපුවා මේක පල්ලෙහාට ගියා. මම මේක මේක තේරුම් කරවන්න හැමදාම ගන්න උදාහරණයක්. ලිපේ ගින්දර වැඩි කරලා තියනවාද? ලිපේ ගින්දර වැඩි කරලා තියනවාද කියලා අහපුවාම ඕක දැන් හිතෙන්නේ මේ හාමුදුරන් නම් විකාර වගේ මොනවද මේ අහන්නේ. නේද? ඇත්තට ලිපේ ගින්දර වැඩි කරලා තියනවාද දැන්? මම දැකලා තියෙනවා ගෑස් අරිනවා. මම දැකලා තියෙනවා දර දානවා. මම දැකලා තියෙනවා අලු අයින් කරනවා. පිඹලා. ඒවා කරපුවාම ගින්දර වැඩි වැඩි කරාද වැඩි වුණාද? වැඩි වුණා. අන්න ධාරාවක් ඒ. ගින්දරට හේතු වෙන දේවල් කිට්ටු වෙනකොට අරක වැඩි වෙනවා. ආන් එහෙම මේ මේ එක එක අපේ సంతානය කියන මේ මැසිම එක එක විදිහට වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. හුස්ම ගන්නත් හේතුවක් ඇතුව. ආහාර ජීර්ණ වෙන්නෙත් හේතුවක් ඇතුව. හරිද? මේ උස කළු මිටි මහත ඒවා ඔක්කොම හැදෙන්නේ හේතු ඇතුව. ආන්ගේ සමහර ඒවාට බලපෑම් කරපුවාම ඒක වෙනස්කම් වෙනකොට මම තීරණය කරනවා මම මේක කරගත්තා කියලා. මේක මගේ වැඩක් කියලා. මේක මගේ වැඩක් කියලා මට දැනෙන්නේ කොච්චරද? ඒ තරමින් මම එහා පැත්තේක එහා පැත්තේ කෙනාගේ වැඩක් කියලා තමයි තේරෙන්නේ මට. මේ අපිට තේරෙන විදිහ. මේකේ මම කියලා මට මගේ කියලා තේරෙන්නේ කොච්චරද? එතරකින් තේරෙනවා මම මේකට හොඳ උදාහරණයක් කියන්නම් කියලා තියෙනවා ආය අහගන්න ඕනේ. එතකොටයි සතිපට්ඨානය වඩන්න ඕනේ කියලා පින්නත් අපිට තේරෙන්නේ. හරිද? මේ අය අනිත් අයගේ ආදරය ගැන මිම්මකින් ඉන්නවද නැද්ද? අහවලා මට වැඩියෙන් ආදරෙයි, අහවලා මට අඩුවෙන් ආදරෙයි, අහවලාගේ ආදරේ වැඩි කියලා මැනගෙන ඉන්නවද නැද්ද? නේද? කොහොමද දන්නේ මැනගත්තේ? මෙච්චර කාදරේ මෙච්චර කාදරේ කියලා මැන්නේ මොකෙන්ද? උණ මහින්ද නම් උණ කට්ට තියෙනවා. කුදිර පීඩනයේ මහින්ද නම් පීඩන මානයක් තියෙනවා. ආදරේ මැන්නේ මොකෙන්ද? ආදර මානය. එහෙමද? මොකෙන්ද මැන්නේ? අයියෝ කියන්නේ අහවලමට ගොඩක් ආදරේ අහවලමට අඩුවෙන් ආදරේ කියලා කියන්නේ. මොකෙන්ද මැන්නේ? එයාගේ ක්‍රියාවෙන් සහ වචනවලින් නේද? ක්‍රියාවෙන් සහ වචන වලින් තමයි මැන්නේ. හරි. ඒක මයින්කොට අපි උපකල්පනයක් ගත්තා දන්නේම නැතුව. ඒ තමයි ඔන්න මම දැන් මට ගොඩාක් ආදරේ හිතලා කාගේ හරි කර්තක් කියනවා මෙහෙම කරලා. ඒ අත තියෙනකොට මට මගේ సంతානයේ ඇතිවෙච්ච හැඟීමක් තියෙනව නේද? නේද? හා. මම අත තියෙනකොට මේ එයාත් මොකද කරන්නේ? එයාගේ අත අරන් මගේ කරෙන් තියනවා. දැන් මට හිතෙන්නේ මොකද්ද? මට ඇති වුණ යම් හැඟීමක් තියෙනවා නම් එයාටත් ඒ වගේම එකක් ඇති වෙලා තමයි මගේ කට මෙහෙම තිබ්බ කියලා. එහෙම නේද? එහෙම නේද හිතෙන්නේ? හා. දැන් ඒ කියන්නේ අර කායික ක්‍රියාවෙන් සහ වචනේ මම කාට හරි හැඟීමක් ඇතුළේ ආදරෙන් කතා කරනවා. එයාත් ඒ සෛලයෙන්ම මට කතා කරනවා. එතකොට මට හිතෙන්නේ මොකද්ද? එයාට ඒ වගේම හැඟීමක් ඉපදිලා කියලා. නේද? මං කියනවා අපි ඔක්කොම එකතුලා බුදුන් වඳිමු කියලා. හැබැයි එකම ඉරියව්වෙන් ඉඳගෙන. එකම කායික ඉරියව්ව තියාගෙන එකම ගානට එකම තාලෙට එකම විදිහට බුදුන් වදිමු කියනවා. එතකොට දැන් කායත් කයත් සමානයි වචනත් සමානයි. හැබැයි සිතුවිලි වෙනස්ද නැද්ද? එහෙනම් කායික ක්‍රියාවෙන් වචනයෙන් කියන දෙකෙන් එහා පැත්තේ ඇති වෙන සිතුවිල්ල මයින්ඩ් පුළුවන්ද? එහෙනම් ඒකේ ඒකේ මයින්ඩ් පුළුවන් නම් එකම ඉරියව්වෙන් එකම වචන කියන වෙලාවේ ඔක්කොටම එකම හැඟීම තියෙන්න ඕනේ. එහෙනම් එහෙම වයින්ද බෑ. එහෙනම් මම එහා පැත්තට අත දිනනකොට එහා පැත්තේ කරට එහා පැත්තේ මගේ කරට අත දාලා තියෙන්නේ මට ඇති වෙච්ච හැඟීමෙන්ම නෙවෙයි. ඒක අපිට දැනෙනවද? මම ආදරෙන් කෙනෙකුට කතා කරනකොට ඒ ඒ තරම්ම ආදරෙන් මට කතා කරලා තියෙන්නේ මට ඇති වෙච්ච හැඟීමෙන්ම නෙවෙයි. ඒක මට දැනෙනවද? ඒ විදිහමයි කියලා හිතාගෙන හොඳට වරද්දගත්තද නැද්ද? ඔය විදිහට මැනලා වැරදුනාද නැද්ද? පස්සේ ඔය කියන්නේ හිමිතරේ. කවුද හිතුවේ මෙහෙමයි කියලා? නේද? හිතිය හැටියට කතා කරපු හැටියට කවුද හිතුවේ? ආ ඒක තමයි. එහෙනම් වරද්ද ගන්නවා කියන්නේ ඒකයි. හරිද? එතකොට අන්න බලන්න මම මනින්නේ හැම වෙලේම කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. මගේ సంతාන මට මාව දැනෙන්නේ යම් විදිහකටද ඒ විදිහට මම එහා පැත්තමයි යනවා. මම කරා කියලා මට දැනෙනවනම් යම් කිසි වැඩක් මම කියනවා දැන් මට තරහ ආවා මම තරහෙන් වැඩ කරනවා හරිද එතකොට මම කියනවා එහා පැත්තත් තරහෙන් වැඩ කරනවා කියලා මම කියනවා මට මේක පාලනය කරගන්න පුළුවන් කියලා මම මේක පාලනය කරනවා කියලා මට දැනෙනවා එතකොට මම එහා පැත්තට බයිනවා මට පුළුවන් නම් මොකද එයාට බැරි නේද එහෙමද නැද්ද කියන්නේ නේද මේක තමයි අපි වරද්ද ගන්න ලොකුම වැරදීම ධර්මයේ තුලින් මේවා ඔක්කොම අහෝසි වෙන්න ඕනේ හරි. අපි ඔහොම කියනවද නැද්ද? ඇයි මට පුළුවන් නම් අපේ තාත්තට පුළුවන් නම් එහෙමත් කියනවා. ඒ මොකද මොකද මේක වගේම තාත්තත් පාලනය කරනවා මම දැකලා. අර ආයෙත් කියන අපේ තාත්තට පුළුවන් නම් මට පුළුවන් නම් මොකද එයාට බැරි. හ්ම්. එයාට බැරි වෙන්න හේතු තියෙනවා ඒක වෙනම මැෂින් එකක් කියලා අපිට දැනෙන්නේ නැහැ. හරි. ඒ මැෂින් එක සකස් වෙලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ වෙනම විදිහකට කියලා අපිට දැනෙන්නේ නැහැ. හරි. අන්න ඒ ටික දැනෙනවා නම් අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද නැද්ද? ඒ වගේ මානසික තත්ත්වයක් ඇති කරගෙන අනිත් අයට උපරිම සමාවක් දෙන්න කැමතිද? කැමතිද? කැමති නැහැ. හුඟක් අය කැමති නැහැ. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්ද කියලා අදහසක් එනවා. ඒ එන්නේ ඇයි? මෙතන දැනෙන ගතිය හින්දා. හරි? එහෙම බෑ. එහෙම බෑ. ඒක හරියන්නේ නැහැ කියලා අදහසක් එනවා. ඒක තමයි මමත්වය කියන එක මෙතන තියෙන හින්දා. හරිද? එහෙම එහෙම ලිහිල් වෙන්න දෙන්න බෑ. එහෙම බෑ කියලා අපි මේ ලෝකේ අල්ලන් ඉන්නත් වෙනත්. අල්ලන් ඉන්න තරමට අපි මහා දුක්ඛිත ජීවිත ගෙවන්නේ. මට සාධාරණයක් කරගන්න ඕනේ කියලා නේද මැරෙනකම්ම නටන්නේ. නේද? මම කියන කෙනාට සාධාරණයක් කරගන්න ඕනේ. මට ඕනේ විදිහට වටේ තියෙන්න ඕනේ. වටේ හදනවද නැද්ද හැම වෙලේම? ළඟ පරිසරය හැම වෙලේම හදන්නද නැහවල් අය කතා කරන්න ඕනේ නැත් මෙන්න මේ විදිහට. hina වෙන්න ඕනත් මේ හැටි විදියට. ඉන්න ඕනෙත් මේ විදියට. ඉතින් ඒව අදහස දැන් කොච්චර කල්ද? කවද වෙනකන් හදන්නද කල්පනා? නේද? ඔන්න ඔය වගේ මහා බරපතල තත්ත්වයක් තියෙනවා මේකේ. මේක තේරුම් ගන්න තියෙන මූලධර්මය ගැන කතා කරන්න මේ සූදානම් වෙන්නේ. මෙතන ක්‍රියාකාරීත්ව පහක් තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා වෙන මොකක්වත් නැහැ. මේ තමන්ගේ ජීවිතය අපේ ජීවිතය ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප කිව්වහම මේතන වැටෙන්නේ මේ කයට. දැන් කය ගැන තමයි අපි පොඩ පොඩ කතා කර කර හිටියේ. එහෙනම් මේ කය කියන එක දැන් හොඳටම තේරුණා. එහි උසයෑම, එහි ක්‍රියාකාරීත්වය මොකක්වත් මට ඕන විදිහට වෙන්නේ නැහැ. මට තීරණය කරන්න බෑ තව අවුරුදු 5කින් මම අවුරුදු 5ක් වයසට යනවා. එතකොට මගේ වෙනම මෙහෙම වෙන්න ඕනේ. නේද? කොහොම වෙයිද දන්නේ නැහැ නේද? දැන් නම් මෙහෙම ඉන්නවා. කොහොම වේද කවුද? දන්නේ. එහෙනම් ඒක මගේ වැඩක් නෙවෙයි. හරි. කය මගේ වැඩක් නෙවෙයි වගේම වේදනාව කොහොමද දන්නේ? මේ අතෝ දඟලනවා මාත් දඟලනවා. දැන් මේ ඉන්න බණ කියන ගමන් මාත් ඔය හිතේට දැන් මේ කකුල් වෙනස් කරනවා, අත් වෙනස් කරනවා, මේ අයත් දඟලනවා. මොකද? බණ ටික අහන්නවත් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? වේදනාව ඇති කරනවා. නේද? කායික වේදනාව ඇති කරනවා. චක්කු සංපස්සද, සෝත සංපස්සද, ගාන සංපස්සද, ජීව සංපස්සද, කාය සංපස්සද, මනෝ සංපස්සද කියන වේදනාවල් ඇති කරනවා. මේ කර්මකාර ස්වභාවය බලනද පරණ සිද්ධියක් මතක් වෙනවා. මතක් වෙනකොට මේ වෙලාවේ ඇති වෙන යම් සැප හෝ දුක් වේදනාවක් තියෙනවා නම් ආයසුට්ටකින් මතක් වෙනකොට ඒ සැප හෝ දුක් වේදනාව වෙනස් වෙලාද නැද්ද? කවුරු හරි මට ගහප එකක් මතක් වෙනවා කියලා හිතන්නකෝ. මතක් වෙනකොට දැන් මට ලොකු දුක් වේදනාවක් ඇති වෙන එක මතක් වෙලා. තව චුට්ටකින් මතක් වෙනවනේ අර ගන්නවද? නේද නෑ වෙනස් වෙලා. එක වෙලාවක කකුල රිදෙනවා. තව මොහොතකින් බලනකොට ඒ රිදෙන ගානේ ගන්න නෙවෙයි. ඒවා තීරණය කරන්නේ මන්ද? ඒවා තීරණය කරන්නේ මම නෙවෙයි. මේ වේදනාව කියන එක ඇති වෙන කවදාක ඒක එක එක වචනෙන් දේශනාවේ සඳහන් වෙනවා ඉතින්. මට තීරණය කරන්න පුළුවන් නම් ඒ ගැන මට ඇති වෙන දුක් වේදනා එකක්වත් මන් තියාගන්නේද? නැහැ. ඇයි දුක් වේදනා පියාගෙන ඉන්නේ? ඇයි දුක් වේදනා නැවත නැවත හට ගන්නකොට නවත්ත ගන්න බැරි? ඇයි විඳගෙන ඉඳ වෙලා තියෙන්නේ? කරන්න දෙයක් නැහැ. ඒවා මගේ වැඩ නෙවෙයි. එහෙනම් මේ කය මගේ වැඩකුත් නෙවෙයි. වේදනාව මගේ වැඩකුත් නෙවෙයි. ඊළඟ සංඥා කියලා කියන්නේ අපි මේ කියන හඳුනා ගැනීම. මම දැන් ලයිස්තුවක් කියාගෙන කියාගෙන යනවා. ඔන්න බලන්න මේ ඇත්තන්ගේ වැඩක්ද ඔතන ක්‍රියාවලිය වෙන වැඩක්ද කියලා. පුළුවන් නම් නවත්තන්න. හරි. ඒර කියලා උඩ මතක් වෙනවද නැද්ද? අන්නාසි. අඹ මතක් වෙනවද නැද්ද? ඉතින් දැන් කාගේ අතේද ඔය වැඩේ තියෙන්නේ? ඔතන සිද්ධ වෙන සිද්ධිය කාගේ අතේ තියෙන්නේ? මේ මං කියන කියන එක නේ. මගේ මගේ අතට ගන්න පුළුවන් ඔය වැඩේ. ආ පුළුවන් නම් නවත්තන්න. අඹ. අන්නාසි. peer. දිවුල්. කෙසෙල්. බලන්නකෝ. මගේ කියලා ඔය පැත්තේ හිතාගෙන ඉන්න මේ සංඥාව මගේද එහෙනම්? නේද? කෙනෙක් ගැන අමිහිරි මතකයක් තියෙනවා අපිට. ඒ මතකේ මට පීඩිතයි. නේද? එයාට අදාළ දේවල් දකිනකොට මතක් වෙනවා. මැරිච්ච කෙනෙක් කියන වැඳුම් දකිද්දි මතක් වෙනවා. හ්ම් පරණ ඡායාරූප දකිද්දි මතක් වෙනවා. නවත්ත ගන්න පුළුවන්. ඉතින් මගේ නම් නවත්ත ගන්න පුළුවන් වෙන්න බෑ. ඒකයි කිව්වේ ඔකට මැෂින් එක කියලා. නේද? ඒක ධාරාවක්. ඒක වැඩපිළිවෙලක්. ඒක ගැලීමක්. රූපය කියන්නේ ගැලීමක්. වේදනාව කියන්නේ මට අයිති නැතුව ගලන දෙයක්. මේ ශරීරය ආශ්‍රය කරන ගැලීමක්. සංඥාව කියන්නේ ඒත් එහෙමයි. ඒක මට ඕන වෙලාවට එන්නේත් නැහැ මට ඕන වෙලාවට නවත්තන්නත් බෑ. සමහර එනේවා නවත්තන්නත් බෑ. සමහර ඕනේ ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ. විභාග වලට ගිහිල්ලා ඇත්ති පදන් නේද? මොකද වෙලා තියෙන්නේ? විභාග වෙලාවේ මතක් කරනවා කරනවා කරනවා කරනවා මතක් වෙන්නේම නැහැ. පේපර් එක දීලා එළියට ආපු ගම ආ මතක් කරනවා. ඕන වෙලාවට එන්නේ ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ ඕන නැති වෙලාවට එනවා. එහෙනම් මගේ වැඩක්ද? හේතු නිසා සකස් වෙන දෙයක්. හේතු හින්දා සකස් වෙන දෙයක්. ඇයි ඒ? කටපාඩම් කරගෙන කරගෙන කරගෙන ගියා. අන්න බය මිශ්‍ර වුණා යතෙන්ද. නේද? නොසන්සුන්කම හේතු වුණා. ඒකත් එක මොකද උනේ? අර කාල ඉක්මනට ඉවර කරන්න ඕන කියන නොසන්සුන්කමත් අපේ හිතේ හැදුනා. ඒක මං කරගත්තේ නැහැ. බයක් හැදුනා ඉවර කරගන්න බැරි කියලා. ආන් ඒ දෙක මිශ්‍ර වුණා. ඒකින්ද පරණ මතක රැහුණා. එන්නේ ඉතින් ඒ වගේ මේක එක්තරා වැඩපිළිවෙලකට සිද්ධ වෙන දෙයක් වෙනත්. ඒක නැగి නැగి නැగి නැగి එන එක්තරා ධාරාවක්. හ්ම්. සංස්කාරය කියලා කියන්නේ අපේ හිතේ ඊර්ෂ්‍යාව හට ගන්නවා, ක්‍රෝධය හට ගන්නවා, වෛරය හට ගන්නවා. ඒ වගේ සකස් වීමක් සිද්ධ වෙනවා. හරිද? සැකසෙන දේවල් නවත්තන්න බෑ හිතේ හිතේ ඒ ඒ ඒ තරහ කියන එක අපි හරි කරදරකාරී ජීවිතයක් ගත කරන්නේ කියලා බලන්න මේ ඇහැකරනාසේ දිව ශරීරයෙන් පාරට බහිනවා ඒක නැතුව පාරට බහින්නේ නේද පාරට බැස්ස ගමන් මොකද වෙන්නේ දකින්නේව හැටියට මේකේ සිත වෙනස් වෙනවා මගේ ඇහෙනේව හැටියට වෙනස් වෙනවා විඳිනේව හැටියට වෙනස් වෙනවා නේද කෑදරකම් ඇති වෙනවා, ගිජුකම් ඇති වෙනවා, රාගය ඇති වෙනවා, තරහ ඇති වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, මසුරුකම් ඇති වෙනවා. ඉතින් ඇති වෙන ඇති වෙන දේවල් හැටියට ප්‍රතිචාර දක්ව දක්ව යන්න වෙනවද නැද්ද? මොහොතකට හිතන්න අපේ පින්නත් මේ වෙලාවේ නගරයක් ගන්න ජනප්‍රිය නගරයක් නුවර හරි කොළඹ හරි කියලා ගන්න. එහාට මෙහාට දුවන මැෂින් කොච්චර තියෙනවද? ඒක ඔක්කොම දුවන්නේ කොහෙද? ඇතුලෙන් ආපු හැඟීමට ඇතුලෙන් ආපු චේතනාවට සාධාරණීස්ත කරගන්න දුවනවද නැද්ද ගිනි අරන් දුවනවා වගේ නේද එහෙමද නැද්ද මුළු ලෝකෙම එහෙම දුවනවා ඒ ඒ තැන්වල ඒ ඒ පරණ හේතු අනුව සකස් වෙනවා වේගෙන් සමහර ඒවා අද නම් මෙතෙන්ට යන්න ඕනේ අද නම් පලි ගන්න ඕනේ අද නම් ගහන්න ඕනේ කොටන්න ඕනේ එහෙම ඒවා සකස් වෙනවා සමහර අය මරන්න ඕනේ කියලා සකස් වෙනවා හරිද එවැනි දේවල් හින්දා ලොකු පීඩිතත්වයකට අපි ඔක්කොමලා පත් වෙනවා. නේද? ඒකෝ ඒවා අපේ වැඩද? මන් දන්නේ නැහැ කල්පනා කරලා බලන්න. ඒවා ඒවා ගැලීම් නේද? කුණු කරකට කුණු එකතු වෙනවා වගේ පිළිකාවක් හැදලා හැදිලා ඒ පිළිකාසයිල එක එතන වැඩි වෙනවා වගේ තරහක් ආවම පුංචි තරහක් ආවම නේද? සමහර වෙලාවට මොකද වෙන්නේ? ටික ටික ටික ටික ටික ටික ඒක එකතු වෙන ගතිය තේරෙනවද නැද්ද? වැවෙන ගතිය තේරෙනවද නැද්ද? වැවෙන්න වැවෙන්න ඊට පස්සේ පාලනය කරගන්න බැරි වෙනවද නැද්ද? එක සීමාවක් පෙන්නට පස්සේ මොකද වෙන්නේ? හොඳ නරක මොකුත් මේකට අහන්නේ නැහැ. ඊට පස්සේ. අය කවුරු ගිහින් මොනවා කිව්වත් ඊට පස්සේ අහන්නේ නැහැ. පාලනය කරන්න බැරි තැනකට එනවද නැද්ද? නේද? අන්තිමට අන්තිමට තරහ කියන එක මෙතන හටගත්තා. ඒ තරහ වෙලාවේ යමක් සිද්ධ කළා අපි. නොකිය යුතු දේ කිව්වා, නොකළ යුතු දේ කළා. අන්තිමට මොකද වෙන්නේ? අපිම පස්සේ කල්පනා කරනවා කිසි කෙනෙක්ගෙන් උපදෙසක් නැතුව. අපරාධේ මං කිව්වේ. අපරාධ මේක මං කිව්වේ. නොකිය ඉඳලා තිබ්බේ කියලා හිතලා නැද්ද? ඇයි ඒ වෙලාවේ මතක් වුනේ නැත්තේ? එහෙනම් ඒකක්වත් මගේ වැඩද? මගේ වැඩද? මගේ වැඩ නම් මම නොකිය ඉන්නවා. මාව යට කරගෙන මාව තද කරගෙන මාව හිර කරගෙන නේද? මෙතන සිද්ධ වෙච්ච එක්තරා ධාරාවක් එක්තරා ගැලීමක් ඒ තරහ කියන්නේ ගැලීමක් ඊර්ෂ්‍යාව කියන්නේ සකස් වීමක්. හරි. එහෙනම් දැන් ඉතුරුනේ විඥානය විතරයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ පහ කියන්නේ. ඉන්නත් මේ මතකද රටහුණු කෑල්ලෙන් ගැහුවා ගුරුවරු. නේද? බලාගෙන ඉන්නවා ගුරුවරයා දිහා. ගුරුවරයා හරි උගන්වනවා. ෂෝක් කෑල්ලෙන් ගහනකම් අපි දන්නේ. ගහපුවාම අරගෙන හිටියගෙන ආය හැරෙනවා. එතකොට ගුරුවරයා තමසේ කොහෙද ඉන්නේ? ගුරුවරයා අහනවා. මෙතන තමයි හිටියේ. හැබැයි ගුරුවරයා දන්නා හොඳට. එහෙනම් ඇස් අරගෙන හිටියට චක්කු විඥාන පහළ වෙලා නැහැ. කාන් විවර වෙලා තිබ්බට සෝත විඥාන පහළ වෙලා නැහැ. ඇයි ඒ? ඒ වෙලාවේ මනෝ විඥාන වලට ඉඩ. මනෝ විඥාන පහළ වෙනකොට චක්කු විඥාන නැහැ. චක්කු විඥාන පහළ වෙනකොට සෝත විඥාන නැහැ. සෝත විඥාන පහළ වෙනකොට චක්කු විඥාන නැහැ. කොයි වෙලාවේද කෝකද පහළ වෙන්නේ කියන තීරණය මට ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් නම් මම නරක රූප දකිනකොට බලන්න පේන්නේ නැති වෙන තත්ත්වෙට මගේ ඇහැ හදා ගන්නවා. නරක ශබ්ද ඇහෙනකොට ඇහෙන්නේ නැති වෙන විදිහට හොඳ ශබ්ද විතරක් මේ ලෝකේ ඇහෙන විදිහට මම මගේ කන කනට තීරණය දීලා තියන්න ඕනේ. මේවා මං කියන විදිහ මගේ කනනේ මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. හොඳ ඒවා අහනවා නරක ඒවා අහුවොත් බලාගෙනයි. එහෙම. එහෙම එහෙම පුළුවන්ද? අනේ කර්මකාර අපිට වෙලා තියෙන දේ බලන්න ඉපදිච්ච දවසේ ඉඳලා මේ කනට ඇහෙන ඇහෙන එක අහන්න වෙලාද නැද්ද? මොන කර්මයක්ද මේ? තේරෙන්න ඕනේ. නේද මේ කනට ඇහෙන ඇහෙන එක ඇහෙන ඇහෙන එක අහන්න වෙලාද නැද්ද? එහෙනම් විඥානයේ හට ගැනීම සහ නැතිවීම කියන එක මට අයිති නැති ධාරාවක්ද නැද්ද? මං අහනවා ඔය ධාරා පහ ඇරෙන්න ඔතන මොනවද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැලීම් පහ ඇරෙන්න ඔතන මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. <laughs> වෙන මොනවද තියෙන්නේ? නේද? එහෙනම් මගේ කියලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ? මගේ කියලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ? නේද? ඔන්න ඔය කොටස් පහ තේරුම් ගන්න ඕන අපි කවදා හරි දවසක. ඔය ටික තේරුම් ගත්තොත් ඕකේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගත්තොත් අපි පින්නත් නේ ඊර්ෂ්‍යාව හටගන්නේ නැති වෙනවා. මැෂින් එකක් එක්ක මොන ඊර්ෂ්‍යාවද? නේද? ක්‍රෝධය හටගන්නේ නැතුව යනවා. වෛරය හටගන්නේ නැතුව යනවා. පවත්වා ගන්න උත්සාහ ගන්න එක නැතුව යනවා. පීඩිත తත්වය නැති වෙනවා. කෙටියෙන් කියනවා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැතිලා යනවා. හටගන්නේ නැහැ මේ సంతානේ. හරිද? ආන් ඒකට ඔය ඔය පහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික තේරුම් ගන්න. ඒකේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ඔය පහ කොටස් හතරකට බෙදනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. හරි? ওই ධාරාවල් පහ හතරකට බෙදෙනවා. බෙදලා කයේ ඇත්ත తත්වය තෝරගන්න අපිට කියනවා. ඇත්ත తත්වය අනුව හිත යොදාගෙන වාසය කරන්න කියලා. මෙන්න මේ මාව මොකක් හරි මුලාවකටපත් වෙලා කියලා දැන් දැනුණා නේද? මම මෙහෙම කියනකොට නිකන් හරි හිතුණාද? මේ ආම්දුර මොනවා හරි කියෝගෙන කියෝගෙන ගියා. නමුත් හැබැයි මොකක් හරි ඔය කියන විදිහට මට දැනෙන්නේ නැහැ තාම. නමුත් ඇත්තක් තියෙනවා වගේ කියලා තේරෙනවද නැද්ද? මොකක් හරි ඇත්තක් මෙතන තියෙනවා. නමුත් මට නම් පිළිගන්න බෑ මේ මට දැනෙනවනේ මාව. මගේ අය දැනෙනවනේ මගේ කියලා දැනෙනවනේ. නේද? එහෙම හිතෙන්න ඕනේ. එහෙනම් මේක හොයලා බලන්න ඕනේ කියලා අදහසක් ඇති වෙන්න ඕනේ. මං කොටේ ගඟට දැම්ම විතරයි කරේ. ඒකයි මගේ කියලා දැනෙන්නේ. හරි. ඒ ඒ ධාරාවල් වලට තල්ලුවක් දැම්මා. එතකොට මේක හොයලා බලන්න ඕනේ කියලා හිතිච්ච අය ධර්මයේ ශ්‍රවණය වෙලා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණාම බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා ඒ මුලමෙද අග කල්යාණව දේශනා කරන ධර්මය ශ්‍රවණය වෙන පින්වන්ත කුල පුත්‍රයා අද පින්වන්ත අය මොකද කරන්නේ ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පිරිසිදුවම පරිපූර්ණව මේ ධර්මයේ තුල මම මේක අවබෝධ කරගන්න කටයුතු කරනවා කියලා සමහර ඇත්තෝ හිස්සවල් බාලා ගිහිගෙවල් අතහැරලා දාලා ධනෙ අතහැරලා දාලා මේ මාර්ගයට එන්නේ මේක හොයන්න ඕනේ. එහෙම නැතුවත් සමහර ඇත්තෝ මේ ගැන ගවේෂණ සීලීව කටයුතු කරනවා. ගිහි වෙන්නගෙන තමන්ගේ කටයුතු කරනවා මෙතන මට මොන හරි වැරදිලා. මට සිතුවිලි එන්නේ මම දන්න ධර්මයේ හැටියට තමයි. මම පංච උපාදානස්කන්ධය ගැන දන්නවා මදි. ඒකින්ද මට ඒක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි සත්‍යයයි පුද්ගලයයි කියලා සංඥා එනවා. ඒකින්ද මම මොකද කරන්නේ? නේද? ඒ විදිහටයි මම ජීවත් වෙන්නේ එතකොට. මේක මම මේකට මම ලොකු වටිනාකමක් දීලා. හරිද? මම ලොකු වටිනාකමක් දීලා. ඒ වටිනාකම දෙන தත්තෙට මාව පත් වෙලා. ඒකයි මේ ප්‍රශ්නය. ඉතින් ඒකින්ද අන්න ඒක නැති කරගන්න මම සතිපට්ඨානය ඔව් වර්ධනය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේ මොකක්ද කියලා හොයනවා. අන්නේ හොයාගෙන මම මාව ගවේෂණය කරන්න ඕනේ කියලා. අන්නේ ගවේෂකයා මොකද කරන්නේ? සසර ජීවිතේ මේ දුර්ලභ සංසාර ජීවිතේ පින්නත් මෙන්න මේ වැඩේ කරනවා. ඒ වැඩේ කරන විදිහ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔය ගවේෂණය කරන කෙනාට සතිපට්ඨාන දේශනාවල කියනවා භික්ෂුව කියලා. හරිද? ඉද භික්කවේ භික්ඛු මේ භික්ෂුව ඉද වික්‍රේ බිකු කායේ කායානුපස්සී විහෙරති යාතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දොමනස කායානුපස්සීව ඉන්නවා වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනාවේ යථාභූත ස්වરૂපය දැනගනිමින් වාසය කරනවා හරිද චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මෙන්න මේ ආකාරයට කායානුපස්සීව වේදනානුපස්සීව චිත්තානුපස්සීව ධම්මානුපස්සීව වාසය කරනවා අන්න ඒ වාසය කිරීම තමයි සති සිහිය උපදවා ගැනීම සඳහා. ඒ උපදවාගත් සිහිය පවත්වා ගැනීම සඳහා. හරිද? අන්න එහෙම උපදින එහෙම කටයුතු කරනකොට ඔන්න කය ගැන දැනට දන්නේ නැති තේරෙච්ච නැති මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දේවල් පිළිබඳ නුවණ උපදිනවා අනේ හරි මෙහෙම එකක් නේ මං හිතාගෙන හිටියේ මේක මෙහෙම එකක් නෙවෙයි කියලා ආන්ගේ නුවණත් එක්කම මම මෙච්චර කාලේ ඉඳලා තියෙන කිසි දෙයක් දන්නේ නැතුනේ කියලා සිහියක් උපදිනවා. අසිහියෙන් හිතිය කෙනාට සිහිය උපදිනවා වාගේ සිහියක් උපදිනවා. ආන්ගේ සිහිය පවත්වා ගත යුතු වෙනවා. හරිද? ආන්ගේ පිළිබඳව අපි ඊළඟ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරනවා. හරි. නමුත් තේරුම් ගත යුතු තියෙනවා මෙතන කරන්න දෙයක් තියෙනවා කියලා මේ චුට්ට හරි තේරිච්ච අය. මගේ මෙතන තියෙන මේ තේලි ටික නැත්තම් මෙතන තියෙන මේ ධාරාව මෙතන තියෙන මේ ගැලීම් ටික මගේ පැත්තෙන් මම තෝරගත්තොත් අර උපදින ආදරය මගේ උපදින ආදරයින්ද මම යම් ක්‍රියාවක් කළා ඒක එහා පැත්තෙන් කරනකොට ඒක මේ පැත්තේ වෙනවා කියලා මම මුලා වෙලා හිටියේ අන්න ඒව නැති වෙනවා පින්නන්න ඇත්ත දැනගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා අධිකතරෝ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ ඔන්න ඒ ගැලීම් පහේ ඔය තියෙන ගලන පහේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි කොහොම හරි අපිට වටහා ගන්න ඕනේ මනසට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මතු වෙනවා පින්නත් මේ ගැලීම් පහ මතු කරගත්තොත්. හරිද? ඒකටයි සතිපට්ඨානය. එතකොට මේක මේ මලකෙවල් වල පාවිච්චි කරන එකක්ද? මේක වයසට ගියාම කරන්න ඕන එකක්ද? මේක ගිහි ජීවිතේ විනාශ කරන එකක්ද? නෑ මොකක්වත් නෑ. මේක ශෝක පරිදේය දුක්ඛ දෝමනස් අයින් කරලා මහ පර්වතයක් වගේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක්. අනිත් අය සැලෙන තැන් වල සැලෙන්නේ නැහැ. අනිත් අය රිදෙන තැන් වල රිදෙන්නේ නැහැ. අද මහා බරපතල ගැඹුරු ජීවිතයක්. නිදහස් ජීවිතයක්. ඇත්ත දකිමින් කටයුතු කරන ජීවිතයක් ඇති කරගන්න මේ හැමදේම අදිස්ථාන කරගන්න ඕනේ. එවැනි තත්වයක් සඳහා වූ වැඩපිළිවෙල තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේදී අපි සාකච්ඡා කරන්නේ. ඊට දවසේ මේ පිළිබඳව තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවතු දේශකයන් වහන්සේ මහව කොණ්ණව ගල්ලෑව ගෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඈතව එළියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආර්මිසේනාස්නාන ප්‍රති විනයාචාර්ය පූජපාද උඩුදුම්බර ආශ්‍රිත ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට